ඉතින් කොහොම නමුත් මගේ මේ චාරිත්‍රාක් කියන බණ කිව්වට පස්සේ මේ මේ කියපු කරපු දේවල් පිළිබඳව කියන්න කරන්න දැනගන්න සුද්ධ කරන්න මොනවද කියනවද කියලා අහන එක ඉතින් මම මේ වෙලාවේ චාරිත්‍ර වශයෙන් මතක් කරනවා මේ පැයකමාරක විතර කාලයක් මම අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා මේ ඉදිරිපත් කරන ලද කරුණු මතින් ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ වින කිවිචය මැදයක් තියෙනවනම් කරුණාකර ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් අපි ස්වාමීන් වහන්සේ මේ අත ඔය විස්තර කරපු විස්තරය අදාළ වෙන්නේ ආනාපාන සතියේ සමත පැත්තටද එහෙම නැත්නම් දර්ශනා පැත්තටද එහෙම නැත්නම් දෙකටද කවුද කැමති ඒකට උත්තර දෙන්න භාවනා කරන කට්ටියෙන් කවුරක් හරි නැද්ද ඒක කොහොමද කියලා විග්‍රහ කරන්න. යන්නේ අර පොල් ගහ ගන්නද යන්නේ කේල් ගහ ගන්නද කියලා තේරෙනවා. සමථයට දීපස්සනා නැත්නම් දෙකටම. පිළිගන්නවා. මට නම් තේරෙන්නේ සමත පැත්තට වගේ කියනවා. ඒකනේ ප්‍රශ්නේ ඇහුවේ ඒක ඒක ඒක මේ ගැඹුරක් තියෙනවා මොකද හේතුව සමත භාවනා වශයෙන් ධ්‍යාන වඩනකොටත් මේ අද්දකින් තීරම ලබනවා. ඒ තීරම කන. විපස්සනා කරන එක විතරයි කියන්නේ මේව කන් දෙපා මේකට මෙච්චර අපි මේ භ්‍රමචර්ය රකින්නේ මේකට අපි බුදුහාමුදුරු සරණ යන්නේ ඕවා අතහැරපන් කියන්නේ. නිසා සමතේ කරනකොටත් ඕවා අත්දැකලා ඔක්කොම පොත්වල ලියාගෙන ඔව්වත් එක කතා කර කර දඟලන ලෝකයක් අද තියෙන්නේ. විපස්සනාදී විතරයි මේවා හල යුතු දේවල් බව. වටිනා දේවල් වශයෙන් තමයි පේන්නේ. නමුත් මේ එකක්වත් ගන්න පහර පද්ධතියක් නැහැ. ඉදිරියට යන්න කායනුපසන වේදනානුපසනට යන්නම් මේවා දැකලා හලන්න. නොදක හලන්න බෑ. දැකලා අල්ලවුවොත් ඇත්තටම හිතපොතන්ට වැඩිය අමාරු තැනකට වැටෙනවා. ඒක තමයි සමත භාවනා විතරක් කරනකොට තියෙන අනතුරු. විපස්සනා කරනකොට ලද්දාපටම කියලා දෙනවා අපි යන්නේ අවසාන ඵලයට මිසක් අතරමඟ හම්බෙන කිසිම දෙයකට අපි නතර වෙන්නේ නැහැ කියන හැම වෙලාවෙම පන්නරේදී තියා තමයි යන්නේ. ඒක නිසා මේ පුද්ගලයා ලැබෙන ප්‍රතිඵල වර්ධවය පටවා ගැනීම. වර්ධි ප්‍රතිඵල වර්ධව අර්ථකථන දැකීමෙන් අමාරු වැටෙන්නේ. වැටෙමුනොත් මම කියනවා යෝගාවචරයට වැඩිය වගේ කියන්න ඕනේ ගුරුවරයා. මොකද ගුරුවරු තමයි යෝව වචන උගන්වන්නේ මේ ලනු දෙන්නේ මිනිස්සු උනන්දු කරවන්නේ උනන්දු කරුවට පස්සේ කාලා ස්මෘතාවට આવොත් පැහැදිලිවම ඒ දීපේ කනාගේ වැරද්ද. ඒ නිසා විපස්සනා කරනකොට හොඳට මතක් කරලා දෙනවා මේ අපි රවට්ට ගන්න යන ගමනක් ලාභයකට සත්කාරකට නෙමෙයි මම සිංහලෙන් කියනවා කියන්නේ මේ භාවනාව නිවන් දැකීම මිනිස මිස මේ පිට කරන මොනම ලාමක දෙකට හරි යෙදෙව්වොත් අනතුරුදායකයි. දැනුම වැඩි කරන්න, ලස්සන වෙන්න, අධ්‍යාපනය හැදෙන්න, ඒක ඔක්කොම හම්බ වෙනවා. ඒක මම නෑ කියන්නේ. නමුත් ඒ සඳහා භාවනාව කරන්න ගියොත් කරකවලා තාර. අපි හිතා ගන්න තියෙන්නේ අවසාන මගේ ප්‍රතිඵලය සඳහායි මං යන්නේ. එහෙම නැත්නම් අපි මේ ධෛර්යානික නිවන සඳහා යන්නේ. ඒ සඳහා ඒ ඕන දෙකක් දුකක් මං විඳ ගන්නවා. ඕනෙන සැපක් ආපදේ වතුරුපල වශයෙන් මං සලකනවා මම යනවා කියලා යන්න නම් ඒ අපි කියන පණිදි සම්මා පණිදි හරි එල්ලයක් ඇති වෙන ගතිය අත්ත සම්මා පණිදි කියලා ඔය අපි මේ පතන මංගල සූත්‍රය උගන්වන්නේ පණිදිය වරද්ද ගත්තොත් අද වෙස්ට් එකට වෙලා තියෙන එකයි බුද්ධ ආගම තෙරපිටික් කරගෙන බුද්ධ ආගම හීලින් වලට අරගෙන මුකුත් නැහැ ඉතින් ආයේ අල්ලන අල්ලන දන හොදපාලුවට යන මේක අල්ලන්න එපා ශාසනේ කාදාව වමතින් අල්ලන්න එපා අල්ලනවනම් දෝතිම අල්ලන්න වමතින් ඇල්ලුවොත් 33000 කරන්ට් එක වැදුනා වගේ තමයි ඒකයි මේ සමථ විපස්සනා තියෙන වෙනස. ඉතින් මට හරි පුදුම හිතෙනවා මේ මට වචනේ විස්තර කරන්න බෑ මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ මේක අවුරුදු 50කට ඉස්සලා මේක දැකලා ලස්සනට පොත්වල ලියලා අපිට ඉස්සරහ පේන මේ බොරු වලවල් ටික පෙන්නලා තියෙනවා. ඇත්තට මේ මේ සරුවචනන්සේ දේශනා කරපු සඳහා උන්වහන්සේ ජීවිතෙන් කිරුවේ ඒක. කරලා පෙන්නවා උන්වහන්සේ මම හිතනවා ඔය ලැබෙන ඔක්කොම ලැබලා තිබුණා. මොකද සවදාකවත් කතා කරුවෙත් නැහැ. උනන්දු කෙරුවෙත් නෑ උන්වහන්සේ කිව්වා මේ දුර ගමනක් අපි යන්නේ මේවා එකක්වත් කතා කරන එක ස්වභාවයයි මොකද අපිට ඒවා සිලිලාර නිසා එකක්වත් නතර වෙන්න එපා අවසාන දක්වාම යන්න කියලා. ඒ නිසා ඒක මේ සමථිත විපස්සනාදි කියන එක වටිනාකම තියෙන සමතේ නම් මේ ප්‍රමාණකරණක් නැතුව රාත්තල් ගන්න නැතුව කරන්න. විපස්සනා කරනකොට හොඳට මතක් කරලා දෙනවා මේ එකම ලාභයක්වත් මම කියා ගන්න එපා, මාගේ කියා ගන්න එපා, ආත්මය කර ගන්න එපා. මේක අතුරුපලයක් කරගන්න ඊගාවෙකට යන්න. ඊගාවට ගියාම මේක පුංචි. ඊගාවක ලොකුයි. ඊගාවකට ගියාම ඒක පුංචි, ඊගාවක ලොකුයි. එහෙම එහෙම එහෙම තමයි සුද්ධ වෙලා යන්නේ. ඒ නිසා කෙටින්ම සමතේ මේ විපස්සනා කියලා කියන්න බෑ. මොකද හේතුව සමතේදී මේ අත්දැකීම් සේරම හම්බ වෙනවා. අනතුරු ඉවරයක් නෑ. විපස්සනා විදිහට අත්දැකීම් එන එනකොටම ඒක ගුරුවරයා දැනගෙන ඉන්න නැත්නම් Taman දැනගෙන යන්න ඕනේ. මේන දේවල් දේවල් එක නතර කර කර මේ විහිළු කර කර ඉන්න ගියොත් ගමන දික් වෙනවා. ආත්ම සංඥාව වැඩේ. මම තණ්හා මාන දිට්ටි වැරෙනවා. ඉතින් අය හරි අමාරු බුදු කෙනෙක් ආවත් ගලවන්නවා. මොකද එයා මේ ඒ ලස්සනට කියනවා මේ බුද්ධඝෝසාචාර්යන් වහන්සේ ඒ ඒ ප්‍රශ්න වලට අහුවෙන්නේ ඉතාම දක්ෂ යෝගාවචරය. කවදාකවත් මාර්ගපණයක් ලැබුවේ කෙනාට ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. එයා ඒ කාලා තියෙනවා. අදක්ෂ යෝගාවචරය සිල් නැති කෙනාට මෙතන යන්නත් බෑ. ඒ නිසා මේවට කියන්නේ වංජනික ධර්ම සහ මාර බලවේග කියලා. නෑ මාරෝ නෙවෙයි යක්ෂෝ කියලා දාලා තියෙන්නේ. මේ ප්‍රේතය යක්ෂ වගේක් ඉන්නවා. ඕනකට වැඩිය තමයි පුබ්බන්න හදන එකනාව ගිල ගන්න. තමයි එවනේ මාන්නයක් නැතුව නිහතමානී වෙන්න හදන එකනට ඒ කොක්ක ගහන්න ඒ යක්ෂ ඉන්න බෑ. ඒ ඒ මාර බලවේග වලට බෑ. ඒක නිසා අපි නිතරම නිවන සමාදන් වෙලා නිහතමානිකම ඇතුව භගවා ඥානාති අහං න ඥානාමි. මට තේරෙන්නේ අපේ සරුවචන් වහන්සේට වැටෙනවා කියලා ගියොත් එහෙම නැත්නම් නිවන සඳහායි මම මේ කරන්න කියලා කියොත් ඇත්තට මේ ප්‍රණීතියම ඒ දර්ශ ඒ පරමාර්ථ ඉදිරියෙන් තබා ගැනීම අපිට ලොකු අරසාවක්. ලාමක දෙයකට සැලසුම් කරපු යැත්තෝ ඊයතන දින කුසලතා දක්ෂතා ඔක්කොම තියේදී මේ ශාසනය වගේ දේවල් ලාමක දෙයකට ගනුදෙනු කරනකොට වෙන අමාරුකම් හරිම විචිත්‍රයි හරිම ප්‍රසිද්ධයි ලෝකේ. නමුත් ඒ අතර ගොඩ ගන්න බෑ. මොකද ඒ යන්නේ ඇත්තටම නිවන සඳහා නෙවෙයි. මොකද අතරමඟ කෙටි පරිමාර්ථ. ඒකයි මේ සමථ විපස්සනා දෙකේ තියෙන වෙනස. මම මම දකින වෙනස ඒකයි. ස්වාමීන් වහන්සේ ආනපාන සතිය කරනකොට සතර සතිපට්ඨානිය වැඩි වෙනවා. වැඩෙනවද? වැඩෙනවා. වැඩි වැඩෙනවා. වැඩෙනවා. ඔව් ප්‍රකාශයක්. මොකක්ද ඒකට මේ සභාවට ඉදිරිපත් කරන්නේ? ඒ දැන් ඒකෙන් එකෙන් එක එක මේ උපේක්ෂාවට දාගෙන දාගෙන මේ ආනපන සතියෙම ඉහළට ඔව් ආනපන සති සූත්‍රයේ කෙටියක් ඔය කියන්නේ. ඒක තමයි ආනපන සූත්‍රයේ මැසේජ් එක ඕක තමයි. ආනපන සූත්‍රය කියන්නේ ආනපන වැඩිව සතර සතිපට්ඨාන වැඩනවා, සත්ත බොජ්ජංග වැඩනවා, අවධාන වෙන්නේ උපේක්ෂාවට. ඒකේ මේ බුදුරජාණන්සේ කපලා තියෙන පාඩ. නාසිකයේ තියෙනවා මේකත් සංස්කාරයක්. නමුත් අදුම සංස්කාරය මේකේ තියෙන. ඒ නිසා මේකෙන් ගෙනියලා කෙටි මාර්ගයෙන් උපේක්ෂාවට දාන්න. ඒක වෙන්නේ ඇති අපි සිංහල බෞද්ධයා මේ ආනාපාන මෙච්චර ගෞරව කරන්නේ. අඩුම විලෝපන ගාණක් ඇති කරන භාවනාව තමයි ආනාපානේ. අනිත් ඔක්කොගෙම ප්‍රයෝජන තියෙනවා හැම එකකෙම විලෝපනයක් තියෙනවා. එකක්වත් නැහැ සුද්ධයි කියන ආනාපානේ තියෙන ඒකම කප කප කප කප ඇතුළට ගෙනියනවා මේ මිනිස්සයත් නැති කරනවානේ සක්කාය දිට්ඨියත් නැති කරලා මිනිහත් ගෙවලා දාලා ඔක්කොම වංශනික මේ කම්පා වෙන ගතිය නැති කරලා උපේක්ෂාව දක්වම ගෙනියනවා ඒක මේ හරි අමාරු විස්තර කරන්න කොහොමද මේ භාවනා කරන කෙනාගේ ආත්ම දෘෂ්ටිය කපන ගමන් ආනාපානෙ සිව් වෙන ගමන් ඥානත් පහල කරන ගමන් උපේක්ෂාවට අරගෙන යනවා හැම තැනම හැබැයි ඒක පේන්න පටන් ගන්නත් වෙනවා Hindu ආගමෙත් ඔය ප්‍රාණායාම ගැන කතා කරනවා දැන් වෛද්‍ය විද්‍යාව කට්ටියත් ඕන භයානක ලෙඩක් තියෙනවා නම් ආනපන කරන්න. heart attack තියෙනවා නම් cholesterol තියෙනවා නම් anxiety එනවා නම් frustration එනවා නම් ආනපන දාපුවම ආනපන කොච්චරක් ඒ ආස්වාද ප්‍රසවාස ඉන්න පුළුවන්ද ඒ තරමටම cholesterol බයි. ඒ තරමටම heart attack අදිනවා. හොඳටම heart attack එනවනම් ආයේ මුස්ම දෙකක් ගන්න එච්චරයි. ඔය මේ TNT දාන්න ඕනේ දිව යටට. ඒකෝට දෙන්න තියෙන බේත එච්චරයි. ඒ තරමටම මේකේ මේ මේ නිකන් අහක යන හුස්ම ටික මේ. මේ නිකන් අහක යන හුස්ම අපි උදේ ඉඳන්ම ගන්න එක. මේක දැනුවත්ව ගන්න එකයි නොදැනුවත්ව ගන්න එකේ වෙනස මේ කතා කරන්නේ. ඒක තමයි අර හුඟක් වෙලාට මතක් කරන්නේ ওই දීපක් චොප්‍රා ඒ මේ කතා කරනකොට Hinduෙන් තමයි කියන්නේ. නමුත් බුද්ධ ධර්ම සම සම සමාන්තරව කතා කරනවා. මිනිස්සෙක් උපදිනකොට එයාගේ ආවුස තීන්දුව වෙන්නේ හුස්ම ගන්නලු. සාමාන්‍ය අවුරුදු 100ක් ජීවත් වෙන මනුස්සයාට හුස්ම කෝටි 13ක් හම්බ වෙනවලු ඕපනින් බැලන්ස් එක. ඒ හුස්ම කෝටි 13 ඉතාමත්ම සියුමට කලබල නැතුව සංසුන් ගතේරොත් 100 120ක් වුණත් වෙන්න පුළුවන්. ඒක කලබල <laughs> ගැවුවත් අවුරුදු 80 මැරලා. ඒ මොකද අරක ඉක්මනට ඉක්මනට ගෙවලා දාලා එච්චරයි මිනිස්සුන්ට කරණ තියෙන එච්චරයි මේ දරුවෝ මැරුණා වස්තු මැරුණා සුනාමිය ආවයි කියලා <laughs> ගානකෝ කලින් මැරෙනවා ඒ වෙන මොන වෛද්‍යවරය ඇවිල්ලා කෙරුවත් මොන මේ පඳුරු ගැට ගැහුවත් හරියන්නේ ඒ හුස්ම ටික බොහොම විවේකීව ගත කරනවා නේ මේ වගේ කැලේකට ඇවිල්ලා කවුරු හරි දෙන දෙයක් අම්බල දෙන දෙයක් කාලා ඒකට අවුරුදු 120ක් හරි ඉන්න පුළුවන් ඉතින් ඒකේ විස්තර කළා යා කියනවා දැන් අපි කොච්චර පාරිභෝගිකත්වයේ ගිල්ලා ඉන්නවද කියන අපි ඉන්නේ කීවෙනි කෝටියේද කියලාවත් දන්නේ නැති. කෝටි කීයක් ගෙවිලා තියෙනවද තව කෝටි කීයක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. අපිට ඒ විදිහට රුපියල් ලොකු වැදගත්කමක් තියෙනවා දරුවෝ වැදගත්කමක් තියෙනවා සල්ලි වැදගත්කමක් තියෙනවා නම්බුකාරකම් වැදගත්කමක් තියෙනවා නමුත් මේ අතරමැද ගෙවෙන හුස්ම ටික මරණ කිට්ටු වෙනකොට කියනවා අනේ මට හුස්ම තව පහක් දෙන්න මේ මේ චෙක් එකට අසං කරගන්නකම් දරුවන්ට බුද්ධිය කියනකම් නමුත් දැන් කොහෙද ගත කරන්නේ ඒ නිසා මේ බුදුරජාණන්සේ මේ නිකන් අහක දාන හුස්මෙන් තමයි මේ වැඩේ ආරම්භ තියෙන්නේ. නමුත් කවුද පිළිගන්නේ? Tamange හුස්ම ගැන බැලිල්ල මෙච්චර ගැඹුරකට යන්න පුළුවන්. එහෙම නැත්නම් හැම හිතකම තියෙන මේ සතිය මුල් තැන්ලී සලකා ගත්තට පස්සේ අපි බුදු වෙන්න පුළුවන් කියලා අපිට මේ manussත්ත්වේ කෙලවරටම යන්න පුළුවන් කියලා. ඒකට බුදු කෙනෙක් කියපු නිසා අපිට මේ ගැම්මක් තියෙන නිසා නැත්නම් කවදාවත් පිළිගන්නේ නමුත් දැන් හතර පහ පැත්තෙන් පේන්න පටන් ගන්න තියෙනවා මේ නව තාක්ෂණය නිසා යටිතල පහසුකම් නිසා දැනුම නිසා අපි හුස්මෙන් ඈත් වෙලා තියෙනවා. ඒ තාක් ලෙඩ. අපිට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. ඒ තරම් මේ දරුවන්ගේ ප්‍රශ්න මේ ආර්ථික ප්‍රශ්න සමාජ තත්ත්ව ප්‍රශ්න ඉතින් අන්තිර කාගෙන්ද කවුද හොරකම් කරන්නේ Tamangeම දේ Taman හොරකම් කරගෙන අනිවාර්ය මරණ මොහොතදී කනගාටු වෙන්න වෙනවා බුදුරජාණන්සේ කියන කල්ලාතුම මේ හුස්ම එක හුස්මක් අහක දාන්න එපා. ආනන්ද රාහුල කුමාරයට වතක් කරනවා රාහුල ඔබ ජීවත් වෙන තාක්කල් හුස්මේ තියෙන හැම පැතිකඩම දැක්කනා. කෙටි බව, දිග බව, ළඟ බව, දුර බව, ප්‍රිය බව, අප්‍රිය බව ඔබ මරණ මොහොතේ යන හුස්ම දැන දැන දැක දැක තමයි යන්නේ කියලා. කලබල වෙන්න දෙයක් නැහැ. තව හුස්ම තුනකින් මම මැරෙනවා කියලා දන්න. එහෙම නැත්තම් මේක මහා අභැග්යක් වෙනවා හුස්ම ටික යන්න හදන වෙලාවේදී. මොකද කිසිම ලෑස්තියක් නැහැ. නිසා භාවනා කරනවා කියලා කියන්නේ අපි මේ අසීරු අවස්ථාවට කල්ැතුව පෙරහුරුවක් කරන් දෙන එක. ඒ නිසා දරුවන්ට දෙන්න තියෙන ලොකුම දෑවැද්ද ඔච්චරයි. ප්‍රියවන්තයෙකුට දෙන්න තියෙන ලොකුම දෑවැද්ද එච්චරයි. මේ අර පොත්වල තියෙන ලැහැත්තිලා මයින් ඇහුව ප්‍රශ්නයක් මේ ස්වාමීන් වහන්සේ මේ අපි අපි ඇහුවොත් ඔබ වහන්සේ ආය දකින්නේ අවුරුද්දකට පස්සේ ඒක නිසා යන්න ඉස්සෙල්ලා මොකක්ද දෙන්න පණිවිඩය කියලා බ්‍රහ්මන් සාමුදුරන් ඇහුවලු ඒ ආමුදුර කිව්වලු අඩු ගානේ පන්සිල් පද වරකින්න කිව්වලු ඒක මහ ලොකු දෙයක්. ඉතින් මේ ප්‍රශ්නේ ඉතන දැන් ස්වාමීන් වහන්සේත් එක්කම අපි දස සිල් රැකගෙන තවත් 10ක් ගත කෙරුවා ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා. මම කිව්වා be mindful mind your own business කියලා. මේ වැඩක් බලාගනින් ඔය කොයි කෙනාගේ වැඩේ කෙරුවත් කැඹිරිල්ලක් විතරයි. ඒ එක්කෙනෙක්වත් අපිට උදව් කරන්න බැහැ නිසා හුස්ම ටික පොඩ්ඩක් බලලා දවසකට විනාඩි 5ක 10ක ඒ පණ්ඩිසාංශ කියන එක තප්පරයට එක හුස්මක් මෙනෙහි කරනවා නම් අතුල් වෙනවා පිටින තප්පර පහක් භාවනා කරුවොත් චිත්තක්ෂණ පහක් සුද්ධ වෙයි විනාඩියක් භාවනා කරොත් චිත්තක්ෂණ 60ක් සුද්ධ වෙයි විනාඩි පහක් භාවනා කරොත් චිත්තක්ෂණ 300ක් සුද්ධ වෙයි එහෙනම් Tamande යනකොට කියාකි අඩු ගන්නම චිත්තක්ෂණ මෙච්චර ගන්න ගොඩ දාලා දෙන්න නැත්නම් හැම එකම රාගෙමයි හැම එකම ද්වේෂෙමයි හැම එකම මෝහෙමයි අර ගොඩ දාපු ටික නම් රාගෙට ද්වේෂයට මොහයට අහුවෙන්නේ නැහැ. ඉතින් මේක එක සැරේ කරන්න බෑ. වට වට දන දන දන දන ඒ නිසා භාවනා කරන කෙනෙක් මතක තියාගන්න හුස්ම තියන්න පුළුවන් එක චිත්තක්ෂණයක් ඒක Taman විදිහෙන් කරන්න පුළුවන් ලොකුම අර්ථ කුසලයේ ඔක තමයි. ලොකුම සුවාර්ථය ඔක තමයි. ඒක තුලත් ගිහිල්ලා හොඳ විවේක තැනකට ආවනම් අපි පෙර කර පිනට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ පරිසරයේ දීපු යත්තන්න පිං සිද්ධ වෙනවා. අනේ මට මේක තව දුරටත් දිගට පවත්වන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එකයි කරන්නේ. භාවනා කරලා ප්‍රාර්ථනා කරලා නම් හරියන්නේ නැහැ. කරන්නත් ඕන. මට නම් ආහන තියෙන ප්‍රශ්න මෙච්චරයි මේ පිළිසෙගේ මේ බන දාන කරන දාන කණ්ඩායමට මේකේ බන වලින් තේරුමක් වටහීමක් ප්‍රයෝජනයක් තියෙනවද කියලා. අපරාධ නැත්තම් පැය එකමාරක් ඕවර් ටයිම් දාගත්තා. නිකන් ඉඳගෙන ඉඳලා අමාරු වෙත් නැහැ කියලා මට හිතෙනවා. ඇත්තටම දාන කණ්ඩායම කට්ටියට තේරුණාද පරිවර්තනයක් තියෙනවා කියලා හිතනවා. ඔය දාන කණ්ඩායම කට්ටිය ඒක කතා කරන්නේ. ආ එන එන සාවිනාස බෑ. සූත්‍රයක තියනවාද මෙහෙම මතක. මතක එකක් කියන්නේ මේ භ්‍රමචාරී සේවය මේ මා ආරක්ෂා කරන මේ භ්‍රමචාරී ප්‍රතිපදාව සීලයේ පිණසද නොවේ සමාධිය පිණිසද නොවේ ඥාන දර්ශනය පිණිසද නොවේ මම මේ ආරක්ෂා කරන ධර්මචාරී සීලය අකෝප්‍ය යම් නිශ්චල චේතෝ විමුක්තියක් ඇද්ද ඒ සඳහාමයි කියලා රත විඤ්ඤාණ සූත්‍රය ඒ තමයි සත්‍යවිසුද්ධිය ගැන බුදුහාමුදුර සඳහන් කරන එකම එක අපි ගිය පාර ඔය මේ කොහෙද මේ අඹුලාවේ අඹුලාවේදී කරපු ඒක තමයි මුලට ගත්තේ ඒ රත විනිස සූත්‍රයේ සත්‍ය විසුද්ධි ක්‍රමයේ තමයි ওই විසුද්ධි මාර්ගයේ පැහැදිලිවම විස්තර කරලා තියෙන්නේ. ඒක දැන් ඒක අභිඥා වලට වැඩිම සම්මතන මනසාර ඥාන පිළිබඳව සම්බන්ධයි. මෙතන සඳහන් කරන්නේ සත්‍ය විසුද්ධිය වල සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා කළ යුතු ප්‍රතිපදාව තියෙනවා. ප්‍රතිපදාව සම්පූර්ණ වෙනකොට ඒක ඥාන දර්ශන විසුද්ධිය බවට පත් වෙන එක සුද්ධ විපස්සනාවක් කතා කරන්නේ. ඒ ඥාන දර්ශන විසුද්ධියම සමාධි භාවනා සූත්‍රයේදී අභිඥා පැත්තත් කතා කරනවා. ඥාන දර්ශන විසුද්ධි වුණාට පස්සේ අතීතේ පේන. ඒක සාමාන්‍යයෙන් ඔය අතීතේ බලන එක විපස්සනා වෙදී ditthi චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතන විසුද්ධිය යනකොට අතීතේ පේන්න පටන් ගන්නවා. ඉතින් මම දැකලා තියෙනවා ගුරුවරු දෙන්නේ එක ගුරුවරෙක් කියනවා පුළුවන් තරම් අතීතයට කියලා බලන්න. ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා පුළුවන් තරම් එකෙන් අයින් වෙන්න. ඒක බලලා ඉවර කරන්න බෑ ඉක්මනටම දැනගන්න මේ හිත මේ පිළිකාවක මුලක් වගේ දුවන්නේ තමයි පුළුවන් තරම් ඒක ඒ වෙලාවේ යනවමයි ඒ ඇති පුළුවන් තරම් වර්තමානට ගෙනල්ලා සමහරුන්ට ඒචීදිත් යනවා. එතකොට විපස්සනාවෙන් පේන රූප වේදනා සංඥා සංඛාරවල තියෙන ලක්ෂණ රස පච්චපට්ඨාන විතරක් නෙමෙයි අතීත භවවල විස්තර විපස්සනාදී පේන්න ඉඩ තියෙනවා. හැබැයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒක ප්‍රොමෝට් කරන්න දිනු කරන්න එපා. පුළුවන් තරම් ඊගාව ඥානෙට යන්නයි කියලා තියෙනවා. නමුත් සමහර ගුරුවරු මම හරියට දැකලා තියෙනවා. ඒක පුළුවන් තරම් අතීතයට ගිහිල්ලා ඒක තහවුරු කරන සද්ධා වැඩි කරන්නයි කියලා. මම හිතන්නේ අපේ ලොකු සාන්නිද ක්‍රම ප්‍රඥාවට බරයි. අර වගේ ඒවා සද්ධාවට බරයි කියලා. ඒක ඒ සමචිතිකයේ දෙයකට යන්නේ විපස්සනා දිගේද කියලා බැලුවොත් කියන්න තියෙන්නේ සමාධිය දිගේ යන්නේ. සමත සමාධිය හෝ විපස්සනා සමාධිය. සමාධියේ විශිෂ්ටත්වයක් තමයි ඒ ඉස්සරහට සුද්ධ වේගන යනවා, පස්සට සුද්ධ වේගන යනවා. ඒ කියන්නේ මීදුමක් තිබිලා මීදුම නැති වුණාට පස්සේ ඈත පේන්න පටන් ගන්නවා වගේ ඉස්සරහත් පේනවා, පිටිපස්සටත් පේනවා. ලං වෙලා කතා කරන්න ඕනකො. අපි දැන් අතීත බව දකින්න දකින්න එතනද සායනහස් දැන් අපි හිතුව මම ගියාත්මේ මෙහෙම වෙලා හිටිය කියලා එතන හිතමු දැන් ගියාත්මේ මම රජ කෙනෙක් කියලා හිටිය කියලා. ඒත් ඒක දැක්කහම එතන ග්‍රහණය කිරීම වැඩි වෙනවා නේද සායනහස් දැන්. මෙහෙම වුණා මෙහෙම වුණා කියලා හිතන්න හිතන්න මේ මේ ජීවිතේදී අර මම කියන දික්ටි තව තව වැඩි වෙන්න පුළුවන් හින්දා නේ සායනහස් ඒක බාධාවක් වෙනවා. විවිධ පැතිවලින් පෙන්වන්න පුළුවන්. අතීතයේ කල්පනා කරනවා කියන්නේ වර්තමානයේ පනවලා. ඇත්තටම අතීතයේ කල්පනා කරන වර්තමානයේ තමයි. නමුත් වර්තමානයේ ඉන්න බව දන්නවනම් අතීතේ රමණීය කරන්න බෑ. ඒ දැකපු අගේ කරන්න බෑ. Taman දන්නා මෙතන ඉඳද්දි දැක්කා කියලා එහෙමනම් බයක් වෙන්න දෙයක් මේ දැකලා ආ මම රජ කෙනෙක් මම මෙහෙමයි මෙහෙමයි කියලා හිතනවනම් වර්තමානයේ අමතක කරලා ඒකට කැත කරලා අරකට යනවා. එතකොට මේ වර්තමානයේ අමතක කරයි කියලා කියන්නේම කෙලෙස් වලට ඉඩ ඇරියයි කියන්නේ. ඊට පස්සේ දෙක ඒ දකින්න රූපේ Taman ඉන්න තත්ත්වයට උසයි නම් උසස් එකක් නම් ආසාවක් ඇති වෙනවා. අයියෝ මම අසුචි වලක හිටපු අසුචි බණුව කිව්වනම් ලැජ්ජාව පහයි. ඒකෝද ආයෙත් කෙලෙසක් පහයි. ඒක හැත් බැඳෙන කෙලෙස් වර්ගයක් තියෙන්නේ. නමුත් අපි දැනගන්න ඕනේ මේක පහළ වෙන්නේ හොඳ සමාධියක් ඇති කෙනෙකුට. ඒ කියන්නේ මේක උපේන එකක් ඉබේ හම්බෙන එකක් නෙවෙයි. සංසාරේ දැන් සමහර වෙලාවට එහෙම අපිටම අතීතේ දැකපු කෙනෙක් දැන් අපි අර පළවන්න රහත් මේනි කතාවේදී ස්වභාවයක දෙයක් දකින්නවනේ අර එකම අවස්ථාවක අර කියන්නේ තමන්ගේ පුතා ඊළඟට දුව විදිහට අර එක කතාවක දැකලා යාට එතන සසර බය ඇති වෙන අවස්ථාවක් වෙන්න බැහැදෙනවා දැක්ක. ඒක ඇත්තටම දැක්කට සංවේගය පිණිස පිටවගෙන තියෙනවා. අරව රමණී කරන්න ගියේ නෑ රමණේ නෙවෙයි. දකින්නකොට සංවේගය කියලා එකට කියන්නේ. සංඝජීව කියනවා දැන් මේ ළඟදී සුදු මහත්තයෙක් ලියපු පොතක් මම කියෙව්වා. අපි දැන් මේ විදිහට දන් දීලා පින් කරගෙන කටයුතු කරගෙන යනකොට අපි කරපු පිනක් නිසා දරුවෙක් වෙනවා. මේ මිනිසෙක් වෙනවා. මිනිසෙක් කියලා තමන්ගේම මිනිබිරිගේ බඩේ උපදිනවා. ඉතින් එහෙම තත්වයක් ආවොත් එimhe අපිට පේනවා අපේ දරුවොන් තුල අපේ પરම්පරාවේ තියෙන තරම් බයලජ්ජාව නැහැ. දරුවන්නේ දරුවෝ තුල ඒකවත් නැහැ. දැන් එයාගේ මිනිබිරුණාට පස්සේ මට දැන් මොකද වෙන්නේ? මිනිවිදිගේ බබා වුණාට පස්සේ මම වැටෙන්නේ අදවත් නැති විල්ලක් ජනත් තැනකට. ඉතින් මේක තමයි ඉල්ලන්නේ. මේක තමයි බින් කරලා යන්න හදන්නේ. කියලා සංවේගය පහනවා දැන් ඒකේ සිංහලෙන් කියන්නේ දැන් නෙවෙනම් කවද්ද යකෝ මෙතන නෙවෙනම් කොහෙද යකෝ මම නෙවෙනම් කවුද යකෝ කියලා කියන්නේ. කියනවා නම් දැන් නැත්තම් නෑ. ඉතින් ඒක කියනකොට මේ ඔක්කොම මෙතනම දිවන් දකින්න කතා කරනවා වගේ කියනවා. නමුත් මේ කියන්නේ උනන්දු කරවන්නේ ඒ තරම්ම ලෝකේ ධර්ම තියෙන පස්සට දාන්න. හෙට කරන්නේ. ඒ එකක්වත් නේ සේරම ප්‍රමාදේ කියලා හිතාගන්න. ඒවා සේරම බයිලා බන නෙවෙයි. අපි ඔක්කොම කේකිටි පොත්ත ගැලේ වගේ ගලවලා දාලා මදේ අරගෙන කෑවොත් කිසි දවසක අධ්‍යාපනයට බාධාවක් වෙන්නේ නැහැ. පිනට බාධාවක් වෙන්නේ ඔක්කොම දිදුලලා එනවා. වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා ලෝකෙන් අයින් කරන්න අපිට බෑ. ඒක කියාගෙන යන පිරිසක් ඇති. අපිට කරන්න තියෙන අනේ ඕගොල්ලෝ ටික කරගන්න. අපි ඕගොල්ලන්ට ජග් ගහන්න ඉන්නේ නෑ. මට කරන්න පුළුවන් හැරෙ මෙතන මෙතන මම දැන්. මෙතන වෙන කවද්දයක්ෝ. දැන් වෙන කොහෙදයක්ෝ. උඹ නෙවෙන කවුද යකෝ කියලා කිසිම කෙනෙක් ගැන අපේක්ෂා කරන්නේ. ඕන කෙනෙක් උදව් කරපොදේ මේ යන කෙනා විතරමයි ශාසනය දකින්නේ මහසිසාරෝ ලියලා තිනවා. කවදා හරි බුද්ධ ශාසනය කැඳ වේලක් ගන්න තරම් හරි රැකිනවන රකින්නේ මෙන්න මේ භාවනා ක්‍රමණයේ පපුවේ විතරයි කියන්නේ. රුවන්වැලි සෑයවත් බෞද්ධ කොටියවත් ගෙජ්ජි වලනේ කියවත් නෙවෙයි. ඉතින් අපි කරන්න ඕනේ මෙතෙක් කරන් ආව 2600ක් ආපු මේ ශාසනේ අර දීපංකර පාදමුලේ සුමිත තාපසේ වැතුණා වගේ මයි පිටින් යත්වා. මම ඕන දෙයකට යනවා මම දෙනවා. කැමැති දෙයක් කරගන්න කියලා Taman ඉදිරිපත් වෙනවා. ආරක මේක নানা ප්‍රකාර නිදහස කරනු කිව්වොත් ඔක්කොම පොදු වචනයකට වෙන්න ප්‍රමාණයි. මම මේ කියන්නේ උත්කෘෂ්ඨ දේ මේ නිඳා කරන්නවත් නෙවෙයි. මේකේ තියෙන මේ දිදුලන ගතිය දැක්කොත් ධර්මයේ තියෙන සජීවී ගතිය දැක්කොත් ඒ දේ කුළු ගන්න ගන්න ඒ දේ ඔප්නංගව ගන්න කවුද බාධා කරන්නේ මොනම බාධාවක්වත් නැහැ. ඒ වගේම මේ දැන් අපි මේ කියාගෙන ඉන්න නිදහසට කරුණු ඔගේ තියෙන ලාමකකම තියෙන මොනවද මේ කතා කර කර මේ ගත කරන්නේ. මේ ඔක්කොම මේ ලෝකයාගේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු. ඔරිජිනල් එක එක නෙවෙයි. ඔරිජිනල් එක බුදුරජාණන්සේ දේශනා කරුවේ අත්ප්‍රමාදේන භික්ඛවේ සම්පාදේ. බඳාත් වගේ තියෙන්නේ ආත්මය ගැන තමයි කතා කරන්නේ. ඒක පාවිච්චි කරන්න කියනවා ආත්මය නැති කරා. ආත්මෙම ආත්මය කියන තියෙන ගැම්මම පාවිච්චි කරනවා නැති කරා. ඉතින් ඒක සාමාන්‍ය මේ ගිවල් ජීවල ගත කරන නම්බුකාර ජීවත් වෙන කට්ටියගේ පැනනකොට සිවිදිනස සියදිනස ගැනීමක් වගේ පේනවා. මේ කොමලා කීයක් හරි හම්බ කරන ජයත ජීවත් වෙන්න හදනවා. මම විතරක් මේ මම දැන් මෙතන ඉන්න හදනවා කියලා එතකොට පේන්න තියෙන්නේ මේක මේ ගැළපෙන එකක් නෙමෙයි කියලා. ඇත්තට මේක ලස්සනට කියලා සිනවා මේ නේරුතුමා නේරුතුමා කියලා තියෙනවා මේ බුදුරජාන් වහන්සේ කියපු දේ පොදුවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් කියන එක නම් මට වග වෙන්න බෑ. මොකද මේ පොදු ජනතාව එහෙම මම දැන් මෙතන කියන එකට එන්නේ. හැබැයි මට එකක් වගේ වෙත හැකි කවුරු හරි එක ක්‍රියාත්මක කරොත් ප්‍රතිඵල තියනවා කියලා විතරක් මට කියන්න. මේ සමේ පොදුවේ කියන්න බෑ. පොදුවේ කිව්වට එහෙම සමිතියක් සමාගමක් එකතු වෙලා අපි ඔක්කොම මේ ආත්ම නිවන් දකි කියලා කියයි. නමුත් අර මම දැන් මෙතන පවත්වනවා කියන එක තන්නේ කර පෞද්ගලික වැඩ.